තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ හැම දෙනාටම. දම්සක් නදින් පින්සිත් නිවාස සනහන ජාතියේ පොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම සවස් 4ට සුපින්වත් ඔබේ සිත් සතන් ධර්ම ඖෂධයෙන් නිවාස සූපත් කරන්නට sannivedanaya කරන සජීවී සූත්‍ර සදහම් දෙසම මේ වස් කාලයේ මෙලෙසින් ආරම්භ කරන්නටයි මේ සූදානම. සදහවතුනි අද මෙයුතුම් වූ දේශනා පිළිවෙන්න සිදු කළා වූ ආරාධනය පිළිගෙන දම්සභා මණ්ඩපයට උපාප කිරී මහත් වූ අනුකම්පාවෙන් වැඩම කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේ ඓතිහාසික ලංකාතිලක විහාරවාසී වේයන්ගොඩ රත්නශ්‍රී භික්ෂු විවේකාශ්‍රමයේ නිර්මාතෘවර පරිවිනාචාර්ය පූජනීය අවසරයි නීතිකම චන්දිප පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමු කොට සාතුනාතනන් වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවතුනි අද මෙතුම් වූ දේශනාව පින්වත් ඔබ වෙත බෞද්ධ රූපවාහිනිය ඔස්සේ සජීවී ලෙසින් මෙලෙසින් ගෙන එන්නට සෙපුන්නිකාමී දායකත්වය එකතු කරන්නේ තලවතුගොඩ පදිංචි සරත් ඇල්දිනිය මහතා සහ අසෝකා ඇල්දෙනිය මහත්මිය ප්‍රධාන දරුදෙනා ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. එහෙමනම් දේශනාවට සිය පුණ්‍යකාමී දායකත්වය එකතු කරන මේ පින්වත් පිරිසටම ආරාධනා කරනවා පළමු කොට වාක්‍යවත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පුෂ්ප පූජාවන් සිදු කොට ඉනවසන චිරානුගත සම්ප්‍රදානෝකූලව දේශකයන් වහන්සේ වෙනුවෙන් දැහැත්පත්ටේ පිළිගන්වා ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරන්නටත් කලා ශිල්පීන් ශබ්ද පූජාවන් සිදු කරන මේ මොහොතේ සාදු සාදු සාදු සදහෙවතුනි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවහන පිරිසට සමාජය තුළ පිරිහීමකින් තොරව ජීවත් වීමට අවශ්‍ය කරන ඒ උපදෙස් ලබා දෙන ඒ අයුරු පහදා දෙන වසකාර සූත්‍රය පාදක කරගෙනයි අද පින්වත් ස්වාමින් වහන්සේ මෙයතුම් දේශනාව සිදු කරන්නේ සදේවතුනි අපි සිහිපත් කරනවා බෞද්ධ ආරූප වාහිනිය මේ වස් කාලය තුල පින්වත් ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන මේ සජීවී සූත්‍ර දේශනාවන් වෙනුවෙන් ඒ සූත්‍ර තෝරා දෙන්නේ පූජනීය නීතිකම චන්දිම ස්වාමින් වහන්සේ. එහෙමනම් ඒ පිළිබඳවත් සිහිපත් කරමින් අපි හැමදෙනාම අපේ සිත කය වචන යන තිදුර සංවර කරගෙන ධර්ම ශ්‍රවණයේ වෙනුවෙන් සූදානම් වෙමු. සදහම් මසන්නට පෙර ආතුව පළමු කොට උතුම් වූ තිසරණ සහිත පංචශීලය සමාදන් වන්නට සාතුනාතනන්වා දෙවරක් নমස්කාර පාඨය අපි හැමදෙනාම එකහඩින් සජ්ජායනා කරමු.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 සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපම දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ උතුම් තිසරණ සහිත වූ මේ උතුම් තිසරණ සහිත වූ පංචශීලමය ප්‍රතිපත්ති පූජාව පංචශීලමය ප්‍රතිපත්ති පූජාව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම සඳහා අවබෝධ වීම සඳහා සීල පාරමිතාව වශයෙන් සීල පාරමිතාව හේතු වේවා හේතු වේවා වාසනාම වේවා වාසනාම වේවා සාදු නාදය පවත් සාදු සාදු සාදු පින් කැමැති සියලුම දෙවිවරු වැඩම කොට උතුම් වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරත්වා සාංශාරික දුකින් දෙවියොත් අත් මිදෙත්වා යන උතුම් ප්‍රාර්ථනාවෙන් දේවතාරාධනාව සිද්ධ කරමු සමන්ත චක්කවාලේසු අත්තරා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස වේසාලියං විහෙරති සාරද්දේ චේති අතකෝ සම්බහුලා ලිච්ඡවේයේන භගවාතේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂක දූරන්දර අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිර ඥාන ගෞරවනීය නායක සාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මෙරට වාසී ලෝවාසී පින්නති මහා සංඝ රත්නයන් අවසරයි මේ පැයට નિયમિત සජීවී සූත්‍ර ධර්මානුශාසනාව සඳහා ධර්ම දානමේ දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදෙන පින්වත් සරත් අල්දින් එල්දෙනිය මහත්මයා ඒ වගේම අශෝකා එල්දෙනිය මහත්මිය සහ දරුවන් දෙදෙනා ඇතුළු කොටගත් කාරුණික පින්වත්නි පින්වතියනි ඔබටත් ලෝකවාසී හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ උතුම් ධර්ම දානයත් පාරමිතාවක් ලෙස උපකාර වේවා කියන සාදුනාදයෙන් අපි ඔබට ආශිර්වාද එක් කරනු. පින්වත්නි මේ සමය තුල ගිහි අය සහ පැවිදි පිරිසට කුසලයේ අඳුනගෙන අකුසලයේ අඳුනගෙන කුසලයේ දියුණු කරගන්න ඊ타ත්ම සුදුසු කාලවකවානුවක් තමයි උදාගල තියෙන්නේ. ඒ නිසා පුණ්‍ය මාස තුනක් විදිහට සලකනෝ වස්සාන ඍතු තුල සලකනෝ ඔබ ආද දරණ දායකත්වයත් ආන්ගේ පින්කමකටම කොටසක් කොටස්කාරයක් වුණා කියලා සතුටු සිත ඇති කරගන්න ඕන අපේ අර නිවේදක මහත්ය මතක් කළානේ වස්සාන ඍතුවටම වෙහි කාලෙටම අදාළ වෙන සූත්‍ර තෝරලා දෙන්නේ මමයි කියලා නේ ඒක මනුවර මට කල්යාණ මහත්වෝ වගකීම දෙනකොට හිතුනේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පිළිබඳව තවත් මට කියව ගන්න උපකාරයක් තමයි කරන්නේ. අද කියවගත් සූත්‍ර අතර වටිනාම සූත්‍රයක් තමයි ඔබට දේශනා කරන්නේ. විශේෂයෙන්ම මේ සූත්‍රයක් අපි සාකච්ඡා කරනකොට ඒ සූත්‍රෙම විතරක් බැලුවොත් කාරණාව පැහැදිලි වෙන ප්‍රමාණය ටිකක් අඩු වෙන්න පුළුවන්. උඩහ සූත්‍රය නැත්නම් උඩින් සඳහන් කරන සූත්‍රය සහ අවසාන සූත්‍ර දෙකත් අල්ලගත්තොත් මේ ධර්මකාරණා බුදුරජාණන් වහන්සේ මොකක් පදනම් කරගෙනද දේශනා කළේ කියලා නිවැරදි වැටහීමක් ගන්න පුළුවන්. එතකොට මේ වස්සකාර සූත්‍රය කියන සූත්‍රය අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායට. ඔයත් අහලා තියෙනවද? මොකක්ද අංගුත්තර නිකාය කියලා කියන්නේ? කොටස් කොටස් වශයෙන් සූත්‍ර දේශනා බුදුහාඳුරු එහෙම කළේ නැහැ. ඒ කියන්නේ බුදුහාඳුරෝ වස්සකාරල ළඟට ගිහිල්ලා කියන්නේ නැහැ වස්සකාර මම අද දේශනා කරන්නේ අංගුත්තර නිකායේ හත්වෙනි පොතේ වස්සකාර කියන සූත්‍රය ඒක අහගන්න කියලා කියන්නේ නැහැ. මේ සංගීතීකාරක සාමින්හන්සලා රහතන් වහන්සලා තමයි මේ සූත්‍රවලට මෙය වෙන් කරගත්තේ අපේ පහසු දෙසා. එතකොට ඒ පොත් වහන්සේගේ අංගුත්තර නිකායේ තියෙනවා කොටස් රාශියක්. එක නිපාතේ, දෙක නිපාතේ, තුන නිපාතේ කියලා කොටස් තියෙනවා. ඒ කොටස් ඇතුලේ තියෙන්නේ පළවෙනි එක ධර්මකාරණාවකින් ධර්මයක් දේශනා කරපු දේ ඒකක නිපාතයට අයිති වෙනවා. එකයිනේ තියෙන්නේ. එහෙනම් කොටස් දෙකක් තියෙන ධර්මකාරණා මොකටද අයිති වෙන්නේ? දෙවෙනි කොටසට. හතරක් තියෙන ඒවා. හතරට හතක් තියෙන ඒවා හත් වෙනි නිපාතෙට එතකොට මේ වස්සකාරක කියන පිරිසට බුදුරජාණන් වහන්සේ ඒ අත්තන්ගේ ගැටලුව විසඳන්න ඉදිරිපත් කරපු යෝජනා හතක් තියෙනවා ආන් ඒ නිසා මේ සූත්‍රය අයිති වෙනවා අපට කියව ගන්න පහසු වෙන විදිහට ත්‍රිපිටක පොත් වහන්සේලාගේ අංගුත්තර නිකායේ හත් 7 පුත් වහන්සේගේ තමයි මේ සූත්‍රය තියෙන්නේ. එතකොට මේ සූත්‍රය ඇතුලේ නැත්නම් මේ කොටස ඇතුලේ තියෙනවා අනුසූත්‍ර 11. දැන් ඔබට මේ සූත්‍රයේ තියෙන තැන යම් පැහැදීමක් එන්න ඇති. ත්‍රිපිටකයේ තියෙන කොටස් 3යි, ඒකෙදි සූත්‍ර පිටකය කියන එකයි සූත්‍ර පිටකයේ තියෙන පොත් පහක් ඒකෙත් එකක් තමයි අංගුත්තර නිකාය කියන්නේ අංගුත්තර නිකායේ තියෙන පොත් විශාල ගණනාවක් ඒකේ තියෙන හත්වෙනි කොටසේ තියෙන සූත්‍ර 11කින් එකක් තමයි වස්සකාර සූත්‍රය කියලා කියන්නේ. එතකොට සූත්‍ර 11ක් තියෙනවා. අපිට මේ ධර්මකාරණාව නැවත නැවත තේරුම් ගන්න මේ කොටස් වශයෙන් තියෙන සූත්‍ර හත පරිශීලනය කිරීම සුදුසු වෙනවා. එතකොටයි මුල මැද අග නිවැරදි ධර්මකාරණාව තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසානේ ධර්මය උගන්වන්නේ මොකද්ද? ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං මුල මැද අග කියන තුන් තැනම පැහැදිලිව ධර්මයේ තුල දේශනාවක අන්තර්ගත වෙන්න ඕන. කේවල පරිපූර්ණ සම්පූර්ණ මිනිස්සෙක් බවට පත් වෙන්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වීරිය වඩන්නෙක් බවට පත් වෙන්න ඕන. මොකද්ද? දේශනාව ඉවර වෙනකොට. එතකොට මේ වස්සකාර සූත්‍රය කියන සූත්‍රයට උඩින් තියෙන සූත්‍රය තමයි සාරන්දද සූත්‍රය. එතන තමයි මේ සූත්‍රට මූල බීජය තනලා තියෙන්නේ. මොකද්ද හේතුව? බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ හිටියා කියන සාධක නැද්ද? අදට සාධක තියෙනවා. විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට විශාලා මහනුවර හිටපු විශාල ධනපති පිරිසක් හිටිය. එහෙලට කිව්ව කවුරු කියලාද? ලිච්ඡවි රජවරු කියලා අපි අහලා තියෙන්නේ. ඔය 7707 දෙනෙක් රජ කළ කතාවක් අහලා නැන්ද අපි? අන්න ඔය කියන ධනපති නැත්නම් සිටු රජ විශාල කුල පලම්පරාවක හිටපු පිරිසක් හිටපු ගමක් තිබුණා. ඒ ගම තමයි සාරන්දද කියන චෛත්‍ය ළඟ. එතකොට සාරන්දද කියන චෛත්‍ය පිහිටලා තිබුණ විශාලා මහනුවර. මොන ඔතන බුදුරජාණන් වහන්සේ විවේකීව වැඩ ඉනකොට ලිච්ඡවිවරුන්ට ආරංචියක් ලැබෙනවා දසබලධාරී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සාරන්දද නම් චෛත්‍ය ස්ථානයට වැඩම කරවල මොහොතක් සුවපත් සුවයෙන් වැඩ ඉන්නවා කියලා. දැන් අපි යන්නේ නැද්ද එහෙම වුණොත් බලන්න. දැන් ඔබේ පළාතට චතුර ධර්මදේශක ආනන් වහන්සේ කෙනෙක් આવුත් ඔබ ඔබේ වැඩසටහනේ දෛනික කාල සටහනේ ඔබ වෙන වෙන් කරගන්න නැද්ද කාලය? අද අපේ ගමට අසවල් සායනහසේ වැඩනෝට යන්න ඕන බණක් අහලා එන්න. තාත්තා ලෑස්ති වෙනවා. අම්මා කලින් උයලා ලෑස්ති වෙනවා අද බණ අහන්න යන්න ඕන. එතකොට අලුත් කෙනෙක්, නවක කෙනෙක් එනකොට මනුස්ස සිතක තියෙන ස්වභාවය තමයි දකින්න යන්න, බලන්න යන්න, කතා කරන්න යන්න හරි ආසයි. නේ දැන් ඔය හරිය ලස්සනට අපේ කතාන්දර ගොඩනැගෙද්දි කියනවා බලංගොඩ ආනන්ද මෛත්‍රිය නායකහාඳුරු වැඩ ඉනකොට නායකහාඳුරු ළඟට විදේශී ඇත්තෝ පව ඇවිල්ලා ධර්ම සාකච්ඡා කරන්න කැමතියි කියනවා. ඇයි ඒ තරම් ධර්ම ඥානයකින් උන්වහන්සේ පෝෂණය වෙලා. ඒතර කතා කරන්න මිනිස්සු හරි ආසයි. භාවනාව ගැන දන්න සායන්හස කෙනෙක් එක්ක භාවනාවට කැමති පිරිස් කතා කරන්න ආසයි. නේ? පුංචි ළමයි රුගන්නන ගුරුවරයෙක් නැත්නම් ආදරු කෙනෙක් දැක්කහම දරුවොත් එක්ක අම්මලා කතා කරන්න ආසයි උන්වහන්සේත් එක්ක අත්දැකීම්. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දසබලධාරී කෙනෙක්. එහෙනම් අලුත්. තුන් ලෝකයක් දිනූ කෙනෙක් අලුත්. රජ පෙළපතකම සක්විති රජකමකට අයිති වෙච්ච මිනිස්සෙක්ලු. එයි මේ ජනප්‍රියයිනේ උන්වහන්සේ. ඒත් රටේ මිනිස්සු කතා කරනවා. සක්විති වෙන්න හිටියලු දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තියනවලු. තොල්පටි මොමනද්දි ගුරුවරය කියන වචනේ දැනගන්න පුළුවන්ලු. අහලා තිනවද ඇත්ත? බුදුහාඳුරු බෝධිසත්ව ඉගෙන ගන්නකොට දැන් මං මේ කියන වචනේ ඔයත්තන්ට ඇහෙන්නේ තොල්පටි එකට වැදුනහමනේ. හැබැයි වැදිලා පිට වෙනකන් ඔබට තේරෙන්නේ නැහනේ මම කියන්නේ මොකක්ද කියලා. සිද්ධාර්ථ නැමැති තවුසා අධ්‍යාපනය ලබනකොට ගුරුවරයා තොල හොල්ලනකොට දන්නවලු කියන්නේ මේක කියලා. වචනේ එන්න කලින් දන්නවා. එහෙම කෙනෙක් නේ අද ඇවිල්ලා තියෙන්නේ සාරන්දද චෛත්‍ය ළඟට. බිමට නෙමුණු net ඇතිවලු ඇවිල්ලා තියෙන්නේ. කොච්චර ඉසුරු තිබුණත් මූණුස්සල බලන්නේ නැහැලු. දැන් ඉසුරු තියන අය ටිකක් ආඩම්බරයිනේ නේ. ආඩම්බරයි රූප නිසා අර රූප නන්දා වගේ ටිකක් ආඩම්බරයිනේ ධනෙ තියනවා නම් ධනවත්කමෙන් ආඩම්බර වෙනවා නිලයක් තියනවා නම් නිලෙන් ආඩම්බරයක් ඇති කරගන්නවා හැබැයි මුන්නහන්සේ මේ යන අතට නෙවෙයිලු යන්නේ. බලන්නකො මිනිස්සු දකින්න ආස කරන ක්‍රමේ. මුහුද ගලන රැළ එන පැත්තට පීනන්න හරි ලේසි. රැළ එන පැත්තට විරුද්ධව පීනන්න හරි අමාරුයි. උන්වහන්සේ එහෙම කෙනෙක්ලු. මිනිස්සු සැප හොයනවලු. උන්වහන්සේ සැප හොයන්නේ නෑලු. දැන් බලන්න ලිච්ඡවිලා හිතන කාරණාව සාරන්දද නම් චෛත්‍ය ස්ථානයට බුදුහාඳුරු වැඩිය කිව්වහම මේක නිසා කියනවා අපිත් අපේ පලාතේ රජවරුනේ හොඳ හොඳ අත්දැකීම් ඇති ඒ උත්තමය ළඟ. යම් චුට්ටක් අහලා ගිහිලා දැනගන්න. ඔන්න ආරමුණ. ඊළඟට බුදුහාඳුර ළඟට එන්නේ හරීම ශ්‍රද්ධාවෙන්. එයි මේ කතාව හැමෝම දන්නවා බුදුහාඳුර ළඟට යන විදිය, කතා කරන විදිය, ගරුබුහුමන් දක්වන විදිය. දැන් ඉහළ පැලැන්තිවල ධනයෙන්, බුද්ධියෙන් ඉහළ පැලැන්තිවල මිනිස්සු තැනකට ගිහිල්ලා හැසිරෙන්න දන්නවනේ. අධ්‍යාපනයත් ප්‍රාථමික වෙච්ච මිනිස්සු අසුරව ගන්න හරි අමාරුයි. කෑ ගහන්න එපා, නිශ්ශබ්ද වෙන්න, පන්සලට නිශ්ශබ්ද වෙලා පැමිණෙන්න, සෙරෙප්පු ගලවලා තුල්ලන එක දැන්වීම් දාන්න ඕනේ. ඇයි? හසුරව ගන්න අමාරු නම්. හැබැයි මුලින් ඉඳලා ශික්ෂණයක් යටතේ හැදුණු පිරිසක් නම් දන්නව යන්නේ මං කොතනටද කොහොමද යන්න ඕන. දැන් මේ රජවරුනේ දන්නවා. ඒ නිසා ලෑස්ති වෙලා ගිහිල්ලා බුදුහාඳුරන්ට වැඳලා එකත් පැත්තකට වෙලා වාඩි වෙලා වැඳගෙන කියනවා ස්වාමීනි ඔබ වහන්සේ හරීම හරි දක්ෂ කෙනෙක්ලු සක්විති රජකමට සුදුසුකම් ඇති. අපි ස්වාමීනි ලිච්ඡ වීවරු. අපි රජකම නිවැරදිව පවත්වගෙන යන්න ඔබ වහන්සේ දෙන උපදේශ මොනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ විලාවේදී කරුණු හතක් පැහැදිලි කරනවා. දැන් මේ සාරන්දද සූත්‍රයට තමයි పూర్ව වෙලා තියෙන්නේ. ඒ සූත්‍රයේදි මතක් කරනවා නිවැරදිව රජකම කරගන්න නම් නිතර රැස් වෙන්න ඕන කිව්වා. ඒතර නිතර රැස් වෙන්නේ මේ අල්ලාප සල්ලාප කරගන්නද? නෑ. නිතර රැස් වෙන තුල සමගිය පවතිනවා. ආයතනයක් ප්‍රශ්න ගොඩ නැගෙනවද? දැන් ඔබ ආයතනයක් කරන කෙනෙක් නම් ඔබ නිතරම ඒ කියන්නේ සතියකට සැරයක් බෝඩ් මීටින් එකක් තියෙනවා වගේ පොඩි රැස්වීමක් තියෙනවා. ඒතකොට මිනිස්සු කතා කරනවා අසවලාගේ මලගෙදරක් වුණාලු. යන්න බැරි වුණානේ. හරි හොඳ සේවකයෙක්. දැන් ළඩ වෙලා ගෙදරලු. ඊයේ තමයි ටිකට් කපන් ඇවිල්ලා තියෙන්නේ. මේ සාකච්ඡා වෙනකොට ඒ සේවකයාත් එක්ක සේවාදායකයාට ගනුදෙනු කරන්න බැරිද? හාම්පුතාට. හරි සතුටින් කරන්න පුළුවන්. හැබැයි කල් ගිහිල්ලා මාස 3කට පස්සේ රැස්වීම තියෙනකොට මැරිලත් ඉවරයි, ආදාහන කරලත් ඉවරයි, සියල්ලම ඉවරයි. ඒ නිසා කියනවා නිතර රැස් වෙන්න ඕන. රජකම හරියට කරගෙන පවත්වගෙන යන්න නම් නිතර රැස් වෙන්න ඕන. රැස් වෙලා කරන සාකච්ඡා අසමගියෙන් ඉවර කරගන්නත් එපා. ප්‍රශ්නේ ඉවර කරගන්න නැතුව නැගිටින්නත් එපා. මේක ඔබටත් අදාළයි. ගිහි ගෙදර නැද්ද එහෙම? මම යෝජනා කරනවා තාත්තා නම් අම්මා නම් දවසකට එක වේලක් හරි දරුවොත් එක්ක එකට වාඩි වෙලා කන්න ඕන. කෑම මේසේ අපට වෙනිම මේසයක් තියෙනවා. අම්මයි තාත්තයි දරුවෝ ටික ඔක්කොම එකට වාඩි වෙලා කතා කරන්න ඕන. තාත්තයි අම්මයි විවේකීව දරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න ඕන. දන්නවද දූ මේ දවස්වල පන්ති යනවා. දැන් මේ දවස්වල A-level විභාගයට කිට්ටුයි. දූ ටිකක් කාර්ය බහුල වෙලා මානසික ආතතියකටපත් වෙලා වගේ අපි චුට්ටක් වෙනසකට එක දරුවෝ පන්සල් එක්කගෙන යක් බණක් අහන්න එක්කගෙන යක් ඔයාට පුළුවන් ද හාෆ් ඩේ එකක් දාලා ගෙදර එන්න මේ සමගියෙන් සාකච්ඡා කරනකොට සමගියෙන් විසිර යනකොට ඒක හරි ශක්තිමත් දැම්මක් බවට පත් වෙනවා ඒ නිසා කියනවා මේ දබර වෙලා විරසක වෙලා නැකිටින්න එපා සමගියෙන් නැකිටලා යන්න ඕන ප්‍රශ්නයක් අරගෙන ආවනම් ප්‍රශ්නෙට විසඳුම අරගෙන නැගිටින්න ඕන කියනවා. ඊළඟට කියන මොකද? නොපනවපු නීති පනවන්න යන්න එපා. එතකොට ගැටුම් ඇති වෙනවා. පනෝපු නීති කඩන්න යන්නත් එපා. ඒකත් රැක ගන්න ඕන. ඊළඟට කියනවා කුලෙයි මහලු අයට සත්කාර කරන්න ඕන. ඒක ඇයි මහලු අයට සත්කාර කරන්න කියන්නේ? පොත්පත්වල නැති අත්දැකීම් වයෝවෘද්ධ වැඩිහිටියෝ ළඟ තියෙනවා. නැද්ද? පොත්පත්වල නැති කතා, පොත්පත්වල නැති අත්දැකීම් වයෝවෘද්ධ පිරිස් ළඟ තියෙනවා. ආන් ඒ නිසා කියන එයාට සලකන්න ඕන. එයත්න්ගේ දිවිය මත දාඩිය මත තමයි ඔබ අපිව රට ගොඩ නැගිලා තියෙන්නේ නේ. බාතිගාබේ රජුරුවම නිසා, දුටිගමුණු මහරජුරුව නිසා, පණ්ඩුකහබේ රජුරුව නිසා තමයි අපි ගොඩ නැගිලා තියෙන්නේ. එහෙම නැත්නම් අපට ඔබඳු ඒබඳු වාරි කර්මාන්තයක් නැහැ. මෙබඳු චෛත්‍ය වන්දනාවක් නැහැ. මෙමුදු මහ බෝධි වන්දනාවක් අපට නැහැ. අපට ආදි මුතුන් මිත්තන්ගේ ජීවිත පරදුවට තබලා රැකලා දුන්නු දේ තමයි අද අපි අස්වැන්න ලෙස නෙලන්නේ. ආන් ඒ නිසා කියනවා වයෝවෘද්ධ පිරිසට සලකන්න ඕන සත්කාර කරන්න ඕන සම්මාන දක්වන්න ඕන. ඒක සතුටින් තියන්න කියන කතාව තමයි මෙතනදී කියන්නේ. රට වෙනුවෙන් සේවය කළා නම්, තමන්ගේ ජාතියක් වෙනුවෙන් සේවය කළා නම්, ආයතන වෙනුවෙන් සේවය කළා නම්, අම්මා අප්පච්චි අප වෙනුවෙන් කැපකිරීමක් කළා නම්, අපි ඒ අතන් අගය කරන්න බවටපත් වෙන්න ඕන. ඒකත් රටක පුජ්‍යලයකගේ දියුණුව සඳහා උපකාර වෙනවා. ඊළඟට කියනවා කුල ස්ත්‍රීන්ට හිංසා කරන්න එපා. බලන්නකො කොච්චර නිදහසක් දෙනවද ස්ත්‍රීන්ට හිංසා කරන්න එපා ඩිංගක්වත්. එයත් රැක ගන්න කියනවා. ඊළඟට කියනවා පුද සත්කාර කළ යුතු ස්ථානවලට පුද සත්කාර කරන්න ඕන. ඒ කියන්නේ මොනවද? මේ සංස්කෘතිය තුල තියෙනවා යම් යම් දේවල් වන්දනාමාන කරන ආරක්ෂා කරන පුද පූජා පවත්වන. ඒ ඒව හරහා මිනිස්සු වැඳිලා නැද්ද? ඒව හරහා මිනිස්සු බැඳිලා ඉන්නේ. ඒක හරහා විශාල සංස්කෘතියක් ගොඩ නැගිලා තියෙනවා. ඒක හරහා මිනිස්සුන්ගේ සමගියක් එකමුතුකමක් ගොඩ නැගිලා තියෙනවා. ඒ නිසා ඒව විනාශ කරන්නත් එපා. ඒවටත් නිසිතැන දෙන්න ඕන. ඊළඟට කියනවා පැවිදි රහත් උතුමන් වහන්සේලාට සිව්පසෙන් සලකන්නත් ඕන. පැවිදි පක්ෂේ කුලී වැඩ කරලා කන්න හොයාගන්න වළඳන්න හොයාගන්න නෙවෙයිනේ. ඒ නිසා කියනවා රටවැසි වුණාම පාලකයෝ වුණාම ඒ අර ආධ්‍යාත්මික ගුණයන් දියුණු කරගන්න සීලාදී ගුණධර්ම වලින් පෝෂණය වෙන පිරිසට සත්කාර කරන්න ඕන සලකන්න ඕන සම්මාන දක්වන්න ඕන කවදාකවත් ඔබේ රාජ්‍යය නම් පිරිහෙන්නේ නැහැ හැබැයි කේලාම් වචන නම් අහන්න එපා කියලා උපදෙස් දුන්නා උපදෙස් දෙනකොට සූත්‍රතෙන් ඉවරයි මොකද්ද සූත්‍රය සාරන්තද සූත්‍රය දැන් අපි කතා කරන්නේ ඕකද නැහැ. වස්සකාර සූත්‍රය තමයි කතා කරන්නේ. සාරන්දද සූත්‍රය ඇයි අපට ප්‍රයෝගී වෙන්නේ කියන එක දැන් දැනගන්න පුළුවන් වස්සකාර සූත්‍රයෙන්. එහෙනම් අපට එනම අදහසක් මොකද්ද? කේලම් වචන අහන්න එපා කියලා තමයි මේ උගන්වන්නේ යන්නේ. කොහොමද ජීවිතේ ගොඩනගා ගන්න ආධ්‍යාත්මයත් එක්ක කියන එක කොහොමද කියලා දීලා තියෙන්නේ. පාලකෙක් කොහොමද පාලනය කරන්නේ කියලා කියලා දීලා තියෙන්නේ. gedarak තුල කොහොමද සමගිය පවත්වන්නේ කියන එක තියෙනවා. සීලාදී ගුණධර්මයන් පුරන උත්තමයන්ට සලකන්නේ කොහොමද කියලා උගන්වලා තියෙනවා. මේ කාරණා ටික එහෙනම් වස්සකාර සූත්‍රයේ තුල අන්තර්ගත වෙන්න ඕන. දැන් බලමු තියනවද කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටියා අජාසත්ත කියන රජ කෙනෙක්. ඔයත් අහලා තියෙනවනේ. කාගේ පුතාද? බිම්බිසාර මහරජුරුවන්ගේ පුතා. අම්මා කවුද? වේදේහ. මෙයාලට තිබුණා අජාසත්ත රජුරවන්ට අයිති වෙලා තිබුණු පළාත තමයි මගධ රාජධානිය. දැන් ඔයත් අහලා තියෙන සොළොස් මහා ජනපද. එවන් එකක් තමයි මොකද්ද? මගධ කියලා කියන්නේ මගධ රට අයිති උනේ අජාසත්ත මහ රජුරවන්ට කුමාරයාට. දැන් දන්නවනේ ඇසුරු කළේ කවුද? නේ? ඇසුරු කරපු කෙනාගේ අනුව ලෝභය කොච්චර දියුණු වෙලා තියෙන්නේ නැද්ද? තණ්හාව කොච්චර දියුණු වෙලා තියෙන්නේ නැද්ද? ඒ නිසා දැන් අර බුදුහාඳුරුවන්ගේ උපදේශ අනුව දියුණු වෙන ලිච්ඡවී රජදරුවන්ගේ රාජ්‍ය දිහා දැක්කාම අජාසත් රජුරවන්ට ඊර්ෂියාවක් ඇති වෙනවා. ඊර්ෂ ඇති වෙච්ච එකම මොකද්ද හිතෙන්නේ? දැන් අපිට හිතෙන ඔබට හිතෙන දේ කියන්නකො. ඊර්ෂ්‍යාවක් ඇති වෙච්ච එකම අපිට මොකද්ද හිතෙන්නේ? මගේ කරගන්න යනවා. ඔක වෙන්නේ නැද්ද? ඔබ ළඟ ඕක නෑ කියන්න බෑ. නේ? ඔබ ළඟ නැහැ කියන්න බෑනේ. මම ළඟ නැහැ කියන්නෙත් නැහැ. මේක නැති කරගන්න තමයි මේ දරන්නේ වෑයමක්. අන් අය ළඟ දෙයක් තිබුණ දැක්කහම Tamanට හිතෙනවා ශක් මේක මට තිබ්බනම්. මට තිබ්බනම් මං ඉන්නේ මෙහෙමයි. හැබැයි මට තියෙන එක ගැන සතුට වෙනවද? නෑ. නැති එක ගැන හිතලා මම හිතන ඒක තිබුණා නම් මං සතුටෙන් ඉන්නවා. හැබැයි ඒක තුන්න කියලා සතුටෙන් ඉදීද? ඒක දුන්නා කියලා සතුටෙන් ඉන්නෙත් නැහැ. ඒ ජීවිත මනුස්ස ස්වභාවයේ තියෙන ඒක බුදුහාඳුර ඒ නිසානේ කිව්වේ මහණනේ අවබෝධ කරගන්න එක ටිකක් හරි අමාරුයි. හැබැයි වෑයම් දැරුවොත් ඒක අවබෝධ කරගන්න ලේසියි. බොහෝ සම්පත් නිසා සතුටු වෙනවා කියලා මිනිස්සු හිතුවට සම්පත් ඇතහැරීම තුල රැස්සන දේ මිනිස්සු අල්ලගන්නේ නැහැ. වැඩක් නැති නිසා. ආන් ඒ වගේ නුවණින් අඩු කෙනා යථාර්ථය නොදකින කෙනා හිතනවා සතුට කියලා කියන්නේ තවත් දෙයක් Taman ළඟට කිට්ටු කර ගැනීම. නේ? විවාහ වෙන්නේ ඒක නිසානේ. හැබැයි සතුටක් තිබ්බද? මේ දැන් කවුරුත් මූණන්නේ නැහැ. හැබැයි ඔබ ඔබට ඇවිල්ලා බලන්න. විඩාවක් නෙවෙයිද? වෙහෙසක් නෙවෙයිද? තවත් දුකක ආරම්භයක් උනේ නැද්ද කියලා බොබෙන් අහලා බලන්න. තනිකඩ විදලා බලන්න කොච්චර ඒක සැනසෙල්ලක්ද කියලා. නේ? බඩගිනි නම් නිදා ගන්න පුළුවන්. හැබැයි දැන් එහෙම පුළුවන්ද? බෑ අපි වෙනුවෙන් යැපෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා මොනරගේ තටු ලොකු වෙන තරමට තමයි මොනරට ඉගිලෙන්න බැරිව තියෙන්නේ. හංසයට ඉගිලෙන්න පුළුවන්. කිරින් දියර වෙන් කර ගන්න පුළුවන්. ඒ නිසානි පැවිද්දට උපමා කළේ. දැන් මේ පිරිසට දිවුණු වෙනකොට අජාසත්තට හිතෙනවා මොනව හරි කරලා ගන්නවා මං ලිච්ඡවීන්ගේ රජකම. දැන් මොකද කළේ? Tamanට හිටිය ඇමතියෙක්, ඒ කියන්නේ උපදේශකේ, එයාට කියපු නම තමයි වස්සකාර. වස්සකාරට කිව්වා උඹ ඵලයන් බුදුහාඳුර ගාවට. ගිහිල්ලා මම කියන විදිහට වැඳපන් කිව්වා. කොහොමද වඳින්න කිව්වේ? දෙදෙන දෙවැලමිට නලල බිම තියලා අත් දෙකෙන් බුදුහාඳුරුවන්ගේ සිරිපතුල ස්පර්ශ කරලා වන්දනා කරන්න කිව්වා අජාසත් රජුරෝ මෙහෙම වඳින්න කියලා කිව්වා කියලා. දැන් වැඳා. වැඳලා කියනවා මේන් මේකත් අහගෙන එන්න කියනවා. මොකක්ද අහගෙන එන්න කියන්නේ? ලිච්ඡවීන්ගේ රාජ්‍යය මට අල්ලගන්න ඕන. ඒක බුදුහාඳුරන්ට කියන්න කොහොමද කරගන්නේ කියලා දැනගෙන ඉන්න. හැබැයි බුදුහාඳුරු දෙන උපදේශ නොසඟවා මට පවසන්න ඕනේ මේ විදිහටම. දැන් ඇමතිය වැඩේ බාර අරගෙන ගියා. අර කලුව මාරපන ගියා වගේ නෙමෙයි. ඔක්කොම ටික අහගෙන ගියේ. ගිහලා බුදුහාරන්න වැඳලා බුදුහාරන්න කියන සාමීනී මගධ රට රජුරුව තමයි අජාසත් රජුරුව. ලිච්ඡවි රජුරුවන්ගේ රජකම උදුර ගන්න හරි උමනාවක් තියෙනවා. කොහොමද කරගන්නේ කියලා තමයි අහගෙන ඉන්නේ කියලා කිව්ව බොහොමසට මෙහෙම වැඳලා කියලා කියලා වැඳා. ඒ ළඟම ඉන්න ආනන්ද හාමුදුරුව පවන් සලසලා. පවන් සලනවා කියන්නේ මොකද්ද? අද වගේ තියෙන ෆෑන් එකක් නැහනේ. නේ පවන් අත්තක් අරගෙන බුදුහාඳුරන්ට පවන් සලනු. පවන් සලනකොට බුදුහාඳුරු ආනන්ද හාමුදුරන්ගේ පැත්තට සිංහයෙක් මේ ඇතෙක් හැරෙනවා වගේලු බුදුහාඳුර කෙනෙක් හැරෙන්නේ. දැන් අපිනේ බෙල්ලහර බල බලන්නේ. බුදුහාඳුර කොහොමද බලන්නේ ඇත්ත එහෙනම්? මුළු ශරීරෙ මේ පැත්තට හරවලා. දැන් ඇත්තෝ ඇත්තෝ දැකලා තියෙනවන්නේ. ඔය හදන එකෙක් හරි කමන්නේ බලන්නකෝ. නේද පෙරහැරකට ගේන එකෙක් හරි කමන්නේ. එතකොට යා කොහොමද හැරෙන්නේ බෙල්ල විතරක් හරවනවද? මුළු ඇඟම හරවල තමයි එයා ආපස්ස බලන්නේ. බුදුරජාණන් වහන්සේ සිංහයේ කැරෙනවා, ඇතෙක් කැරෙනවා වගේ ආනන්ද හඳුරු පැත්තට හැරිලා අහනවා ආනන්ද අර මතකද මම දවසක් සාරන්දද චෛත්‍ය ළඟ මේ කරුණු ටිකක් ලිච්ඡවීන්ට මතක් කළා. දැන් ඔය හිතන්න වස්සකාර සූත්‍රය විතරක් ඉගෙන ගත්තා නම් අර කාරණාව ගැන හිතනකොට හිතන කොහෙද ඕක තිබ්බේ කියලා හොයන්න. ආන් අතනදි කළ දේශනාව ළඟ එනං ආනන්ද හඳුරු වැඩ හිටියා. ඊට පස්සේ තමයි ආනන්ද හාමුදුරුව අහන්නේ බුදුහාමුදුරුව අහන්නේ ආනන්ද කොහොමද දන්නේ නේද වෙච්ච විලේ කාරණාට එක පිළිපැදලා තියෙන විදිහ අනේ ස්වාමීනි නිතර රැස් වෙනවලු සමගියෙන්ලු රැස් වෙන්නේ සමගියෙන්ලු විසිර යන්නේ කියලා කරුණු හතම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුද දේශනා කරන්නේ ආනන්ද හාමුදුරුව දේශනා කරාට පස්සේ වස්සකාරට කියනවා වස්සකාර ඒ රජ ඒ රට අල්ල ගන්න එක නම් එච්චර ලේසි පහසු කාරණාවක් නෙවෙයි. ඔන්න බලන්න ඔබේ පෞල් ජීවිතේ හානි කරන්න පුළුවන් දර කරුණු හත තිබ්බුත් කෙනෙකුට. කාටවත් කේලම් කියලා බිඳවන්න පුළුවන්. ඇයි කේලම් කියලා බිඳවන්න බැරි? අම්මා අප්පච්චි හැමදාම සමගින් කතා කරනවා. එතකොට කෙනෙක් කියන්නේ මේ මාස 3කට ඉහළ පස්සේ වෙච්ච කතාවක් නම් ඒ කතාව ගැන කතා කරලා නැත් ධම්මයි තාත්තයි. දරුවෝ ගැන වැරදි දෙයක් සමාජයේ නිර්මාණය වෙනකොට අම්මයි තාත්තයි දෙන්න නිතර සාකච්ඡා කරනවා නම් ඒ දරුවගේ වැරද්ද ගැන ඌට කලින් දන්නේ නැද්ද? එනගේ කැඩෙයිද? මහාන බමුණන්ට සලකන එක කල් දා ගන්න ගියොත් හැබැයි අර මහාන බමුණන්ට සැලකීමේ ಗುಣ ඇහෙනකොට හිත පශ්චාත්තාපයටපත් වේද? අර බුදුහාඳුරන්ටත් එහෙම හරි සිද්ධියක් වුණානේ අහලා තියෙනවද ඇත්ත? මේ කාලයට සමාන කතාවක් නේ. බුදුහාඳුරන්ට ගිහියත්තු ඇවිල්ලා මේ වස් සමාදන් වෙන්න ආරාධනා කළා. නේ? මේ පහුගිය මාසෙ වැත්තු කළානේ. ආරාධනා කළාට පස්සේ ආරාධනා කරලා ගියා ගියාමයි. මාස 3ක් හැරිලා බැලුවේ නැහැ. බුදුහාඳුර වස් සමාදන් කරවගත්ත කියලාවත් බැලුවේ නැහැ. දැන් ওই කතාව මෙතෙන්ට අයිති වෙන්නේ නැද්ද? මහාන බමුණන්ට නිතර සැලකිය යුතුයි. දැන් අතනේක නොවිච්ච නිසා තමයි බුදුහාඳුරුවන්ව මාස 3ක් අමතක කරලා හිටියා. බුදුහාඳුරු වැළඳි මොනවද? මොනවද වැළඳුවා කියන්නේ? යවහල්. යවහල් කියන්නේ මොනවද? මොනාශ්වයන්ට කන්න දෙනේවද? අජානීය කියන වර්ගයේ නාශ්වයන්ට කන්න දෙන ඊටාම ශක්තිමත් ආහාරයක්. ටිකක් දිරවනවා හරි අඩුයි. දැන් හිතන්නකො පිට්ටු පුළුවන්ද කිරි හොද්දක් නැතුව කෙනෙකුට ගන්න? පිට්ටුයි කොළ ව්‍යංජනයක දෙන වළඳන්න කියලා. වළඳන්න පුළුවන්ද? හරි අමාරුයි. යවහා කියලා කියන්නේ තිතා ගොරෝසු ඒ වගේම දිරවන්නා පහසු බර ආහාරයක්. එහෙම එකක් තමයි බුදුහාඳුරු මාස කීයක්ද? මාස 3ක් උන්වහන්සේ වැළඳුවේ. කර්ම විපාකය. දැන් එතකොට හිතන්නේ එහෙනම් නිතර මහාන බමුණන්ගේ සීලාදී ගුණයන් පිළිබඳව සිත පිහිටුවගෙන දන් පෑන් දෙන කෙනාට ඒ බඳු විදියට සිත පසුතැවීමක්පත් වේද කුසලයක් ගැන ඇහෙන වෙලාවක නෑනේ ඇයි මම නිතර නිතර දන් දෙනවා මට අවස්ථාවක් ලැබෙන සෑම මොහොතකදීම දැන් බුදුහාඳුරන්න කියනවා ලිච්ඡවීල හැමදාම ස්වාමීනි මහ සංඝ රත්නයේට දන් පෑන් දෙනවා උපදෙස් පිළිගන්නවා නීති කඩාගෙන නැහැ අලුත් නීති හදාගෙන නැහැ හරි සමගි සම්පන්නව ඉන්නවා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී මේ වචනේ අල්ල ගන්නවා වස්සකාරා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කේලම් වචනයක් නම් කවුරු හරි කිව්වොත් ඕක විනාශ වෙනවා. ඔන්න ඕක අල්ලගෙන තමයි ගිහිලා කිව්වේ. අවසානට මොකද උනේ? ලිච්ඡවි රජදරුවන්ගේ රාජ්‍යත් එක්ක අඩංගුවට මොකක් හින්දාද? මොකක් ඇතුලේ එකක් බලන්න ගිහිලාද? හාල් නැටේ කොහෙද තියෙන්නේ කියලා බලන්න ගියා. ඔන්න බලන්න අවිශ්වාසය ආවහම සැකය ආවහම රජකමක් පවා ගැලවිලා යන්න පුළුවන්. එච්චර ශක්තිමත් එකක් එහෙම ගැලවෙන්න පුළුවන් නම් පෞල් ජීවිතයක් විනාශ නොවෙන්න පුළුවන්ද? පැවිද්දෙක් විනාශ නොවන්න පුළුවන්ද? කුසලයක් කරන එකක් විනාශ නොවන්න පුළුවන්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ වෙලාවේදී මතක් කරනවා කේලාම් වචන අහන්න යන්න එපා මහණනි. අන්නයි කියන මුසාබස් වලට යටත් වෙන්න යන්නත් එපා මහණනි. සත්‍යවාදීව Tamanගේ සීලය ගැන විශ්වාසවන්ත කරගෙන ජීවිතේ කුසල් දියුණු කරගන්න ඕන. උන ඔය කාරණාව කියලා උපාසක පරිහානීය ධර්ම කියලා ඊළඟ උනාස සිහිපත් කරනවා. දැන් බලන්නකෝ රටක රජ කෙනෙකුගේ රාජ්‍යත්වයේ පවත්වන විදිහ සාරන්දද සූත්‍රයේදී මතක් කරනවා. වසකාර සූත්‍රයේදී මතක් කරනවා අර කාරණා ටික යමෙක් විසින් ගිලහ ගත්තොත් ඔහුට වෙන විපාකයේ පිළිබඳව සිහි කරනවා ඊළඟට කියන මොකද්ද උපාසක පරි කියන්නේ උපාසකේ පිරිහෙන කරුණු ටිකත් ඊළඟට දේශනා කරනවා ඔන්න පළවෙනි එක තමයි මොකද්ද භික්ෂූන් දකින්ද අකමැති වෙනවා නම් උපාසකයා පිරිහෙනවා ඔන්න පළවෙනි කාරණා මොකද්ද භික්ෂූන් දකින්න අකමැති වෙනවා. එහෙම පිරිස් නැද්ද? පින්වත්නි ඔබ මේ කාලේ භික්ෂූන් වහන්සේලා හොය හොයා ගිහින් දන්පැන් පූජා කරන්නේ. කවුරු පූජා කළා වගේද? පිළින්දිච්ච මහරහතන් වහන්සේ සිකියුරිටි කෙනෙක් කියලා ඉන්න කාලේ පදුම නැමැති බුදුරජාණන් වහන්සේට දම් පූජා කළා වගේ දම් පූජා කරන්නේ. මේ මාස ඉවර වෙන්න කලින් ඔයත්න්ට උන්වහන්සේගේ චරිතා ප්‍රදානය සජීවී සූත්‍ර දේශනාවක සාමිනහස කෙනෙක් දේශනා කරනවා. ඔබ ඒ වගේ දන් පෑන් දෙන්න. කොහොමද? අතෙන් හදලා දානේ හදාගෙන භික්ෂුන් වහන්සේලාට සලකන්න. එතකොට ඔබට කෙනෙක් කියන්න පුළුවන්නේ සීලයේ තියෙන්න පුළුවන්ද? සීලවන්ත පිරිසක් කොහොමද හොයාගන්නේ? පින්වත්නි, මම කරන කර්මයේ විපාක ගෙවන්න වෙන්නේ කාටද? මට නේ. මගේ පාදක හොදනකොට මගේ තාත්තට වඩා වයෝවෘද තාත්ත කෙනෙක්. ඒ තාත්තා ළඟ නැති සීලයක් ඒ තරම් සීලකිනුත් මම පිරිහිලා නම් ඒ අකුසලේ කාටද දිනු වෙන්නේ? මටනේ. නේ? පන්සිල් රකින කෙනෙක් මම පන්සිලුත් විනාශ කරගන්න කෙනෙක් නම් ඒ අකුසලේ රැස් වෙන්නේ මට. අනුන්ගේ කර්මයකට ඔබ බෙල්ල තියන්න එපා. මම දාන්නේ පූජා කරන්නේ අතීතයේ වැඩ සිටියේ වර්තමානයේ වැඩ ඉන්න අනාගතේ පහළ වෙන කියන ත්‍රිකාලික මහ සංඝරත්නයේද ඒ දානේ මම දෙන්නේ ශ්‍රද්ධාවෙන් යුක්තවයි ශ්‍රද්ධාව නැමැති බීජය වැපිරීම තුලින්මයි තෘෂ්ණාව නැමැති මලකඩට කිවත් කරගන්න පුළුවන් තෘෂ්ණාව කියලා කියන්නේ මලකඩ වගේ මලකඩ හටගත්ත ගමන් යකඩේ මොකද කරන්නේ යකඩේ නැති කරනවා වෙන කොහෙන්වත් මලකඩයක් එන්නේ නැහැ. යකඩෙන්මයි මලකඩේ හටගන්නේ. තෘෂ්ණාව නිසාමයි ඔබත් මමත් නැහින්නේ. එහෙනම් තෘෂ්ණාව නැති කරගන්න නම් ශ්‍රද්ධාවෙන් දන් දෙන්න ඕන. එතකොට ඔබ තවත් කෙනෙක් ගැන හිතලා දාන්නේ නොදී ඉන්න එපා. තවත් කෙනෙක් ගැන හිතලා නොගෙහින් ඉන්නත් එපා. පුඤ්ඤක්කෙත්තං අනුත්තරං පින්කෙතක් බඳොයි. ආහුනේයයි පාහුනේයයි දක්ඛිනේයයි අංජලි කරණේයයි උන්වහන්සේලාගේ ಗುಣ. ඒ නිසා ಗುಣ හොය හොය හොය හොය ගිහින් වන්දනා කරන්න. නිතරම උන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කරනකොට ධර්මයේම සාකච්ඡා කරන්න. ගමේ තොරතුරු, පවුලේ තොරතුරු, රටේ තොරතුරු සාකච්ඡා කරන්න යන්න එපා. මොකක් ගැනද සාකච්ඡා කරන්න ඕනේ? සාමීනි සීලය ගැන කොහොමද දියුණු කරගන්නේ? සාමීනි කොහොමද භාවනාව දියුණු කරගන්නේ? ස්වාමීනි කොහොමද මානසිකව අපට ඇති වෙන විතක්ක විතර්කයන් බිඳගන්නේ කොහොමද බුදුහාමුදුරුවන්ගේ දර්ශනයත් එක්ක ධර්ම සාකච්ඡාවක් කරන්න. හැබැයි එහෙම දැනුමක් නැති ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ඔබ මොකද්ද කරන්න ඕන? දානේ පූජා කළා නිශ්ශබ්දව බාපව හැරලා එන්න. මේ ඔබ තමයි සංසාර දුකතිය වැටෙන දුගතියට වැටෙන්නේද සුගතියට වැටෙන්නේද කියලා ඔබ තීන්දුව කරගන්න ඕන. තවත් කෙනෙකුට වටන්න දෙන්න එපා. උපාසකෙක් පිරිහෙන පළවෙනි දේ තමයි භික්ෂූන් වහන්සේලා දකින්න යන්න කැමති නෑ. මොකද කරන්නේ? අනේ අපි දන්නේ නැද්ද? කොච්චර ගියත් ඔච්චරනේ. ඊට වැඩි හොඳයි පස්සේ දවසක යනවා. පින්වත්නි, සිවුර දරාගෙන වැඩ ඉන්න එක දකින්න ඔබ කරලා තියෙන කුසල විපාකේ කොච්චරද කියලා ඔබ හිතලා බලන්න. පැවිද්දෙක් නොතෙමි නොමැති කාලයන් පවතිනවා. ඒ කාලෙක ඔබ කාට ධනක් පැනක් දෙන්නද? ඒ නිසා ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙන්න. ඊළඟට උපාසකයේ පිරිහෙන දේ තමයි ධර්මයට කැමති නැහැ. අනේ ওই බණ කතා තියාගත්ත දේ. එහෙම කියන අය නැද්ද? මේ කාලේ මේ වකවානුවේ ඔබේ පන්සලේ නිතර නිතර බණ කියවනවා. නිතරම ධර්ම දේශනා පවත්වනවා. එහෙම කරන්නේ දුෂ්කර පලාතක් නම් අපි බෞද්ධයකින් යෝජනා කරනවා පින්වත්නි ගමේ ඉන්න අසල්වාසී ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි වඩම්මවලා පන්සලේ බණ මඩුව මකුළු දැල් වලින් පිරෙන්න දෙන්නේ නැතුව සතියකට සැරයක්වත් බණක් කියව ගන්න. එහෙමමවත් දන්නේ නැත්නම් ත්‍රිපිටක පොත් වහන්සේ නමක් පෙරලගෙන සිංහල පරිවර්තනයවත් කියව ගන්න. ඒකත් ධර්ම දානය. ඔන්න උපාසකයා පිරිහෙන්න පටන් ගන්න දෙවෙනි කාරණා. මොකද්ද වෙන්නේ? උපාසකයා බණ අහන්න කැමති නෑ. ඈත හිතලා බලන්න බණ අහන්න කට්ටිය කැමති දකමැතිද? ඔව්. බණ අහනකොටත් ওই වගේ වෙනවා. අහලා තියෙනවනේ. ආනන්ද හාමුදුරුවෝ පස් ඉන්නකොට පස් දෙනෙක් බණ අහන්න එනවා. බුදුහාඳුරේ ආනන්ද හරේ වැඩ ඉන්නකොට. පස් දෙනෙක් බණ අහන්න ඇවිල්ලා එක්කෙනෙක් කකුලෙන් පොළව හාරනවා. අනිත් එක්කන කකුල් දෙක කිට්ටු කරගෙන ඔළුව තියා ගන්නවා අත් දෙක උඩ. එහෙමයි නැද්ද අද? අනිත් කෙනා හොඳට නිදි යනවා. අනිත් කෙනා අත්තක් අල්ලගෙන හොල්ලනවා. අනිත් කෙනා හොඳට හිතා දාගෙන උජුං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨ පෙත්වා කය ඍජුව තියාගෙන සිත පිහිටුවගෙන බණපද යහනවා බුදුරජාණන් වහන්සේ බණ කියලා විරුණාට පස්සේ ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේට විමසන ස්වාමීනි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නකොට බුදු කෙනෙක් දකින්න පින් කරලා තියෙනකොට බුදු කෙනෙක් මුණ ගැහෙන්න තරම් කුසල් සිත් දිනු කරගෙන තියන අයට ස්වාමීනි බණ අහලා නිවන් දකින්න පුළුවන් එක්කනටයි නේද කිව්වා ආනන්ද කලබල වෙන්න එපා මේට ආත්ම 500කට කලින් ගැරන්ඩියෙක් කියලා හිටපු කෙනෙක් ඔතන හිටියයි කිව්වා. මේට ආත්ම 100කට එහාදී ගැඩවිල්ලෙක් කියලා හිටපු කෙනෙක් ඔතන ඇවිල්ලා මිනිස්සෙක් කියලා දින්නවයි කිව්වා. ඔතන මෙතනින් එහා ආත්ම 100කට එහාදී වඳුරෙක් කියලා හිටපු කෙනෙකුත් ඔතන ඉන්නවයි කිව්වා. මේට ආත්ම 500කට එහා පැත්තේදී හොඳට බණ අහන්න ඕන කියන අරමුණ ඇතිව බණ අහපු කෙනෙකුත් හිටියයි කිව්වා. ආන් ඒකෙනා තමයි ආනන්ද අද ආර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියන සිවිපිලිසිඹියාපත් මහරහත් කෙනෙක් වශයෙන් නැගිටින්න පුළුවන් වාසනාව දා උනේ. පහෙන් කීයටද? පහෙන් එකයි. පින්වත්නි ඔබ හිතලා බලන්න ධර්මයේ නිතර නිතර අහන්න පුරුදු වෙන කෙනාට ඒක සංසාරේ කුසලයක් විදිහට එකතු වෙනවා. ඒ කෙනාට පුළුවන්කම තියෙන කුසලයේ මොකද්ද කියලා දැනගන්න. අකුසලයේ මොකද්ද කියලා දැනගන්න. අකුසලයෙන් කොහොමද වෙන් වෙන්නේ කියලා දැනගන්න. කුසලයේ කොහොමද යෙදෙන්නේ කියලා දැනගන්න පුළුවන්කම තියෙනවා ශ්‍රද්ධාවෙන් බණහන කෙනාට. ඒක නැත්තම් එයා මොකද්ද වෙන්නේ? නැත්තම් එයා පිරිහෙනවා. පිරිහෙනවා කියලා කියන්නේ සංසාරේ පරාජයටපත් වෙච්ච කෙනෙක් වෙනවා. දීගා ජාගරතෝ රත්තින් දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරේ සද්දම්මං අවිජානතං ධර්මය නොදන්න කෙනා සංසාරේ බොහෝ කාලයක් දුවනවද නැද්ද? දුවනවා. අම්බලමක මේ නතර වෙලා ඉන්නේ. මිනිස්සු ලෝකයේ කියන කියන්නේ අම්බලමක්. ඒ අම්බලමට අපි ආවා. අම්බලම ඇතුළේ ඉන්න මිනිස්සු අඳුන ගන්නවා. අම්බලම කියන වචනේ අතාරින්න හෝටලයකට අපි ආව කියලා හිතන ලංකාවේ නැමැති හෝටලේ ඉන්නවා. හෝටලේ ඉන්නකොට ආගන්තුකයි අපේ. අපි ඉස්සරහට එනවා. එනකොට ඉන්න තවත් පිරිසක්. ඒ පිරිසත් එක්ක කතා කරන්නේ නැද්ද? කතා කරනවා. කතා කරන්නේ කොහොමද? අංකල් හරි ආන්ටි හරි මාමා හරි නැන්දා හරි කියලා නැති නෑදෑකමක් ඇති කරගන්නවා. ඇති කරගන්නේ නැද්ද? ආන් ඔය වගේ තමයි මනුෂ්‍ය ලෝකෙට ආපු බත්මාත්. අම්මා කියලා නෑදෑකමක් හදාගන්නවා. තාත්තා කියලා නෑදෑකමක් හදාගන්නවා. දුව පුතා කියලා නෑදෑකමක් බැඳීමක් හටගන්නවා. හැබැයි මේ අම්බලමෙන් යන දවසක් තියෙනවා. ඒ යන්න තියෙන දොරවලුත් හතරක් තියෙනවා. මොකද්ද? ආයුක්කය ආයු සිවරනකොට යන්න ඕන. කර්ම ඉවර වෙනකොටත් අම්බලමේ යන්න ඕන. දෙකම ඉවර වෙනකොටත් යන්න ඕන. කොහෙදෝ කලපාත් වෙන ගලක් වැටුනොත් ඒ කියන්නේ ආන් ඒ වෙලාවෙදිත් යන්න ඕන. ඒ යන වෙලාවට අර ඒකතු කරගත් එක නෑදෑ එක්කත් මාත් එක්ක එන්නේ නෑනේ. එනවද? අම්මා එන්නෙත් නෑ. තාත්තා එන්නෙත් නෑ. දරුවෝ එන්නෙත් නෑ. නෑදෑ හිත මිත්‍රෝ එන්නෙත් නෑ. යන්න වෙන්නේ කවුරුත් එක්කද? තනියම. ආවේ නෑදෑයොත් එක්කද? ඒත් තනියම. හැබැයි හිටියේ කවුරුත් එක්කද? නෑදෑයත් එක්ක. විශාල ලෙස කර්ම රස කරගත්තේ කවුරුත් එක්කද? අහන කරගත්ත දේ අරන් යන්න වෙන්නේ නෑදෑයොත් එක්කද තනියමද? ආන් ඒක නිසා පරිස්සම් වෙන්න ඕන. අම්මා නිසා තාත්තා නිසා දරුවෝ නිසා අකුසල් කරගන්න යන්න එපා. ඔබට සංසාරේ වෛරක්කාරයෙක් විදියට මහත්යෙක් හම්බ වෙන්න පුළුවන්. ඔබ හොඳට ප්‍රඥාසිත පහල කරගෙන අකුසල ආදීනව දැකලා අකුසල කරන්න එපා. සංසාරේම කරපු අකුසල කර්ම විපාකයක් ලෙස නෝන කෙනෙක් ලැබෙන්න පුළුවන්. නෝන නිසා අකුසල කර්ම කරගන්නත් එපා. සංසාරේ කළ අකුසල කර්ම විපාක නිසා පාප මිත්‍ර දෙමව දරුවෝ ලැබෙන්න පුළුවන්. අතිජාත, අවජාත, අනුජාත, සුජාත දරුවෝ හතරක් උපදිනවා. ඔබේ දරුවොත් ওই කොටසෙන් එකක් නියෝජනය කරනවා. ওই හතරෙන් එකකට දාන්න බැරි කෙනෙක් නැහැ. ඒතකොට ඔබ දැනගන්න ඕන කොමන දරුවෙක්ද මට හම්බ වෙලා ඉන්නේ. දැනගන්න පුළුවන් ඔබට ධර්මයේ ඇහුවොත් එතකොට ඔබට පුළුවන් දරුවා නිසා රැස්වෙන අකුසල කර්මයෙන් වළක්වගෙන කුසල කර්මයක් සඳහා සිත යොදව ගන්න. නිතර නිතර බණ අහන්න. ධර්මයෙන්මයි ඔබේ ජීවිතේ වෙනස් කරන්නේ. ඒ වෙනස් වෙන තැනටපත් වෙන තල් ඔබේ ජීවිතේ ධර්මයේ ගුරුවරයා බවට පත් කරගන්න. සයුරෙන් ඈතර වුණාට පස්සේ නෞකාව අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි? ඈතර වෙලා ඉවර නිසා. එතෙක් ඔබටද මටද ධර්මයේ පිහිට කරගෙන තියාගන්න වෙනවා. මේකෙන්මයි ඈතර වෙන්න තියෙන්නේ. ඒ නිසා පින්වත්නි, උපාසකයෙක් ලෙස පිරිහෙන්නේ නැතුව නිතර නිතර ධර්මය අහන්න සුදුසුම වස්ථාන කාලය තුල ඔබ හොඳට බණ අහන්න. නිතර නිතර ස්වාමීන් වහන්සේලාට දන් පෑන් දෙන්න. උපාසකයා කැමති නැහැ කියන ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න. උපාසකයා හොයනවා කියන ස්වාමීන් වහන්සේලා හැර වෙන කවුද දන් දෙන්නේ කියලා. ඔය තැන් කියන්න ඕනේ. ඒ නිසානේ කියන්නේ පන්සලට ඕනේ අහවල් තැනට අපි අරන් යා. ඇයි මේ උපාසකයාගේ පිරිහින ස්වභාවය ඒක. ඒ නිසා ඔබ පිරිහෙන්නේ නැතුව ලෝකෙ දිනන කෙනෙක් වෙන්න මනුස්ස ජීවිතේ මේ කුසලයත් ඔබට ධර්ම දානයක් ලෙස උපකාර වේ. ශ්‍රද්ධාදී සිටිවිලි තුල ඔබේ සිත පිහිටත්වා. ඒ තුලින් දාන ආදී කුසල ධර්මයන් දියුණු කරගනිත්වා. සංසාර දුකෙන් එතර වෙන්න ඔබටත් මටත් සියලු ලෝක සත්වයාටත් මේ උතුම් ධර්ම දාණය උපකාරයක් වෙත්වා කියන සාදු නාදයෙන් අපි සිත ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, වස්සාන ඍතුව තුල පවත්වන්නට යෙදෙන සජීවී සූත්‍ර ධර්මානුශාසනාවෙහි අද දින දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුනේ අපේ පින්වත් සරත් අයල්දෙනිය මහත්මයා සහ අශෝක අයල්දෙනිය මහත්මිය දරුවන් දෙදෙනා මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ දරන්නට යෙදුනා. ඔයත් හැම දිනාටමත් සද්ධර්මයේ ශ්‍රවණය කළ ලෝකවාසී හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දිඝාසිරි සම්පත උදා වේවා සැලසෙත්වා කියන සාදුනාදයෙන් ආශිර්වාද කරනු. ඔබේ අරමුණු වන්නේ මිය පරලොව යන්ට යෙදුණු ආදරණීය පියාණන් ඊ.එම්. E සුරවීර සහ ඊ.ඒ. E ජිනදාස යන පිරිසට පින් අනුමෝදන් කරන්නටත් සදාදරණීය මෑණියන් දෙපළ සුමනා එල්දෙනිය මෑණියන් සහ ඊ.ඩබ්ලිව්.ජී. E විජේරත්නමා ඇතුළු ඒ මෑණියන් දෙපළ සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරන්නටත් සංසාරගත සියලු ඥාතීන්ට හිතවතුන්ට අපවත් වේව දහාල බෝධිසත්ව ගුණෝපේත අතිගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවන් වහන්සේට රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පූජා කළ અભීත රාජරාජ මහා මාත්‍යවරුන්ට සහ රණවිරු දරුවන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධ වේවා කියන සාදු සිතින් ඔබ පින් අනුමෝදන් කරනු. ආශිර්වාද එක්කරනවා ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු අපේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂක දූරන්දර මොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක සාමීන්ද්‍ර ආනන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝ රත්නයටත් ත්‍රිනිකාය කතිපූජනීය මහානායක මාහිම්පාණන් වහන්සේලා අනුනායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු සෙසු මහා සංඝ රත්නයටත් මයි ගුරු දේවෝත්තම ඓතිහාසික ලංකාතිලක රාජමහා විහාරාධිපති අවසරයි යමුණුගම රාජගුරු විපස්සනායක හාමුදුරුවෝ ඇතුළු ලෝකවාසී මහා සංඝ රත්නයට මේ උතුම් කුසලයේ පිහිටුවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දිගාසිරි සම්පත සැලසෙත්වා කියන සාදු සිතින් ඔබ ආශිර්වාදෙක් කරනවා. ආබාධිත සියලු රණවිරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. පැමිණ සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ලෝකවාසී සෑම ධර්ම ශ්‍රවණය කළ ශ්‍රාවකයෙකුටම නිදුක් නිරෝගී සුවපත් භාවයත් ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයත් වන්නට මේ උතුම් සද්ධර්මානුශාසනාව උපකාරයක් විත්වා කියන සාදු සිතින් ඔබ ආශිර්වාද කරනු. පින්වත්නි, සූත්‍ර දේශනාව ඔබ ඊ타මත් නොනැකමින් ශ්‍රවණය කළා. ශ්‍රවණය කරන්නට දෙවිවරුන්ට ආරාධනා කළා. සියලු දෙවිවරු මේ පින් ලබාගෙන දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටපත් වේවා කියන සාදු සිතින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සද්ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමෙන්ද ශ්‍රවණය කිරීමට සැලසීමෙන්ද දහම් පිරිකර පූජා කිරීමෙන්ද ලබන ලද කුසලානිසංස ධර්මයෝ නමින් මේ පරලොව ගිය ගුරු දෙමාපියාදී සියලු ඥාතීන්ටත් පින්කමට දායකත්වයේ දරූ එල්ඩිනිය මහත්මාටද නෝනා මහත්මිය ඇතුළු සියලු කුල පරම්පරාගත ඥාතීන්ටත් සර්වමල විරහිතත් යම් පවරතර අග්‍රාමෘත මහා නිර්වාණ සම්පත් සාත්සාත් කර ගැනීමට ධර්ම දානමය කුසලයේ උපකාර වේවායි සිතා පිං සිතින් යුතුව පිං අනුමෝදන් විය යුතුය සාදු සාදු සාදු සදහවතුනි බෞද්ධ රූප වාහිනිය සුපින්මත් ඔබ වෙත මේ වස් කාලයේදී sannivedanaya කරන විශේෂ සජීවී සූත්‍ර සදහම් දෙසම අදත් මෙලෙසින් නිමවට පත්වන්නේ දේශනා වෙනුවෙන් සිය පින්බර දායකත්වය එකතු කළ මේ පින්වත් පිරිසට ආරාධනා කරනවා පින්වත් දේශකයන් වහන්සේ වෙනුවෙන් පරිස්කාර පූජාවන් සිදු කරන්නට. සදහැවතුනි අද බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබේ හිත සුව පිණිස sannivedanaya කරන්නට යෙදුන සජීවී සූත්‍ර දේශනාව පවත්වා වදාළ පින්වත් ස්වාමින් වහන්සේ ඓතිහාසික ලංකාතිලක රාජමහා විහාරවාසී වේයන්ගොඩ රත්නශ්‍රී භික්ෂු විවේකාශ්‍රමයේහි නිර්මාතෘවර පරිවිනාචාර්ය පූජනීය අවසරයි නීතියකම චන්දිම පින්වත් ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් ඔබ අප හැමදිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව සම්පන්නියම සැලසේවා පින්වත් ස්වාමින් වහන්සේත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තිය පිණිසම මේ සීල කුසල් දහම් හේතු වාසනා වේවා සාදු සාදු සාදු ඒ වගේම දේශනා වෙනුවෙන් සිය පුණ්‍යකාමී දායකත්වය එකතු කළ පින්වත් හැම දිනාටත් උතුම් වූ නිර්වාණ සම්පත්තිය පිණසම මේ ධර්ම දානමය කුසලානිසස ධර්මයන් පාරමිතා ධර්මයක්ම වෙත්වායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ ආරූප වාහිනිය සුපින්වත් ඔබ වෙනුවෙන් සංනිවේදනය කළ සජීවී සූත්‍ර දේශනාව මෙලෙසින් නිමාවටපත් වෙනවා. ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දිනාටමත් තුනුරුවන් සතු අනන්ත ගුණ පෙළෙන් සියලු යහපතම උදා වේවා. සම්මා සම්බුදු සරණයි.